ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් රසවන්තේනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ. වසර 99ක් ගත වෙලා වසර 100කට එළඹෙන ගුවන්විදුලි ඉතිහාසය ගීතය මගින් විශාල සමාජ මෙහෙවරක් සංස්කෘතික මෙහෙවරක් ඉටු කොට තිබෙන බව සිහිපත් කළ යුතුයි. මඩවල රත්නායකයන් ගුවන් විදුලියට රචනා කළ ගීතයක් ආචාර්ය අමරදේවයන් විසින් ගායනා කළා. මේ ගීතය අවසාන භාගයට පැමිණෙන විට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. සදහැගුණ නංවනවා. ඒන් ප්‍රඥාව කරා ගමන් කරන්නට මඟ සලසනවා. සුවඳ සඳ වාගේ ඉතිරි නොවේද අදවත කාගේ මුතු පැටවන් ගස් පෙළ කල්නේ ඇයගේ පාලන මහාද තනේ එපමණි මා ලස එකම සුවේ දිගින් දිගට කාලය ගෙවුවා කල් වැළුණා මංගල උයනේ අත්සන කොයි අතද ගියේ අන්නේ මා තරු කෙරුම් රැයේ සතුට අපත නැතිවි නැතිවි අනුරුණා මල්වර ජීවේ තනිකමම වත පැතිර සැදේ මීරා තත් රස මිහිර දිඳේ ඉස්සලාලා තනිකම් ලෝකේ ලොව නැහැ වූ සුගතිය ජලය එන්නෙමි රැයේද දෙවේ නිර්මාණය මල් පිපුණා නොවස්නා වැසිවලාවක් බඳුව කිසිවකුට කිසිවක් නොදීම නොව හැම තම්හි වස්නා වැසි වලාවක්සේ සියල්ලන්ටම උපකාර කරමින් ਸਰවත්‍ර වර්ෂී පුද්ගලයෙකු වීමයි බුදුදහම අගය කරන්නේ මේ සැනකිලි සමයක් ගෙවෙමින් පවතින්නේ 2024 වර්ෂයේ උඳුවක් මාසය නත්තල් දවස උදා වෙමින් තිබෙනවා නගරයේ විවිධ තැන්වල ඇවිදින විට සෑම තැනකම ගම් නගර කියා වෙනසක් නැති තරම් විදුලි ආලෝකයෙන් බබලනවා. එහෙත් විදුලිය අපට ප්‍රශ්නයක්. විශාල ගැටලුවක අපි ඉන්නේ. මේ වර්ෂයේ මහා වැහි වැටුණා. අපේ වගා හානි වුණා. සහ හිඟයක් පවතිනවා. අපි බොහොම සුරක්ෂිත කර අරපිරිමස්මින් වැඩ කරන්නට අවශ්‍යයි. ලොවැඩ සංගරාවේ කියන විදිහට ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ නටන කකුළුවන් වගේ නොවිය යුතුය. කෙසේ වුණත් ජේසු සමිඳානන්ගේ උපත සමරන කැරොල් ගීතිකා ඇහෙන කාබී නටා සන්තෝෂවන තෑගි භෝග හෝමාරු කරගන්න සියලු දෙනාට නරසිරින් ජයකොඩි පියතුමා දශක ගණනාවකට පෙර ලියන ලද මේ ගීතය අමතක වන්නේ නැහැ. ලතා වල්පොල ගායන ශිල්පිනියයි ඒ ගීතය ගායනා කළේ. භික්ඛවේ රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති තමන් රැකීම යනු අනුන් රැකීම බවත් අනුන් රැකීම යනු තමන් රැකීම බවත් දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ ස්වార్థය හා පරාර්ථය අතර ඇති දෘಢතර සම්බන්ධතාව විදහා දැක්වුවා. ඒ අනුව තමන් ආරක්ෂා කිරීම යනු තමා අවට ඇති සමාජය සියලු දේ පරිසරය සතා සීපාව ආරක්ෂා කිරීමයි කුරුළු පාළුව නමින් කොටසක් වෙන් කළ බව සිංහල සිරිත් සංග්‍රහයේද සඳහන් වනවා තිරිකුණාමලය පැත්තේ දශක ගණනාවකට පෙර වන තුරුම ගොවි තැම්පත් කළ ගොවියෝ කුරුළු පාළුවක් වෙන් කළා. එසේනම් තිරිසන් සතුන් ගැන හිතුවා මිනිසෙන් වාගේ ගහකොළ සතා සීපාව ජල දහර පොළොව මේ සියල්ලම ආරක්ෂා කරමින් යන්නා වූ තැනකට තමයි ජීවිතය ගෙන යන්නට ඕනේ වන්නේ love all serve all යනුවෙන් සත්‍යසායතුමා දේශනවල කියා තිබෙනවා හැමෝටම ආදරය කරන්න හැමෝටම සේවය කරන්න බයිබලයේ ශුද්ධ බයිබලයේ මතුවෙන කාරණයක් ප්‍රේමය ජේසුතුමාගේ ප්‍රධාන දේශනයක් කාරුණිකත්වය යනු බිහිවි අයට ඇසෙන්නා වූද අන්ධ අයට පෙනෙන්නා වූද භාෂාවක් කියා මාක් ට්වේන් පවසා තිබෙනවා 1835 සිට 1910 දක්වා ඔහු ජීවත් වුණා. ඇමරිකානු ප්‍රහසන නවකතා කරුවේ ධර්මසිරි ගමගේ කලාකරුවා සිහිපත් කරන උත්සවයක් පැවැත්වුණා ජනකලා කේන්ද්‍රයේ මණ්ඩාරහැලියගොඩ පහන්මැට සහෘද සංගමය සමග එකතු වී සංවිධානය කළ එම උළෙලේදී ධර්මසිරි ගමගේ විසින් ලියන ලද මනෝහර ගීත රාශියක් ගායනා කළ විශාල සෙනඟක් සහෘද පිරිසක් ඊට සහභාගී වූවා යමුනා මාලනී පෙරේරා ගුරු බැතියෙන් ධර්මසිරි ගමගේ උපහාර ගීතයක් කාලයකට පෙර ලියා තිබුණා. එම ගීතය සංගීතවත් කළේ ආර්ථධ්වනි නාදධ්වනි මතුවන ලෙස ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා විශාරද සුනිල් එදිරිසිංහයි එම ගීය ගායනා කළේ අපි සවන් දෙමු එම රසබර ගුණබර ගීයට සඳ මැමිස නැත උපමා හිරුත හිරු මැමිස නැත උපමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ දුක් ගිනි සිත තුල නැගෙන විට ඉන් ලොව ගණනු නිව හැටි අපේ මගද ඒ එළියෙන් එළි කර අපට මඟ කියා දුන්නු හැටි ඔබගෙනි අඳුනාගත්තේ අප හැම කිසි දින දැක නැති සරස්වති කිසි දින දැක නැති සරස්වති තලයට ඇසී වසුසන ඔබ පරිසරපති වනස්පති ඔබ පරිසරපති වනස්පති සතුට සනම මිස නැත උපමා ඉදුතේ ඇත උපමා සොයා කුමද මෙහෙසෙනු උපමා ඔබට ඔබ මැමිස නැත උපමා ඔබට ඔබ මැමිස නැත උපමා ඔබට ඔබ මැමිස මා බාල කාලේ චෙලෙබෙලා 940 රවීන්ද්‍රනාථ ටාකූර් මේ පුංචි පොත මාධවී සේනාරත්න විසින් පරිවර්තනය කොට තිබෙනවා. එය විසින් පොත් ගණනාවක් ටාගෝර්තුමා සම්බන්ධ සාහිත්‍යයක් පරිවර්තනය කොට තිබෙනවා. මට මතක් වෙනවා පද්මා ගුණසේකර ඇය අපාතර නැ මිය පරලෝ ගිහින් පද්මා ගුණසේකර මතක සටහන් නමින් රවීන්ද්‍රනාත් tagore තුමාගේ reminiscence කියන පොත පරිවර්තනය කළ හැටි අනගි පොත් මේවා කියවනවා නම් බොහොම හොඳයි නූතන දෘෂ්ටියට අනුව tagore තුමාගේ ළමාවිය ඒතරම් සතුටුදායක එකක් නොවේ පියාණන්ගේ අභිමතය උනේ ළමාවිය සැප පහසුවෙන් අඩු දුෂ්කර දිවි පෙවෙතකට හුරු කරවීම. එය මෙහෙකරුවන්ගේ අනසකට යටත් වූ දාස තන්ත්‍රවාදී එකක් වුණා. හුදෙකලාවෙන් පෙළුණු ටාකූර්තුමාගේ සුමිතුරා පූයේ තමාගේම මනෝරාජ්‍යයේ මවාගත් සිතුවිලි. බාලවී අත්දැකීම් හා තරුණ වී පසුබෑම් තුලින් වඩ වඩා සුන්දර වූ එකක් නිර්මාණය කරගන්න අවට ලෝකීය දේශ තීව්‍ර ලෙස බලා සිත් පහන් කරන ආකාරය අපටද මේ කෘති කියවීමෙන් මේ ගීත ඇසීමෙන් ජීව ගුණයක් ලබා ගන්නට පුළුවන්. ගාන්ධිතුමා හුදකලා වී ප්‍රශ්න ගොඩක මැදිව සිටින විට විශේෂයෙන්ම ලුණු සොයා යන බ්‍රිතාන්‍ය විරෝධී සටනේදී තාගුරුතුමා මනහර අර්ථපූර්ණ ගීයක් ප්‍රබන්ධ කොට ගායනවා මේ ඒ ගීත මීට පෙර අපි එවිදා සංග්‍රහයෙන් එම ගීය විකාශය කොට තිබෙන බව කිව යුතුය. කොපමණ ඇසුවත් අපට එය තව තවත් අසන්නට සිද්ධෙන අර්ථයක් වංග භාෂාවෙන් ලියවෙන්නේ බොහෝ දෙනා එම ගීය ගායනා කොට තිබෙනවා. කවුරුණාවත් තනිවම යන්න. එවිට අනෙක් අයද ඔබට එකතු වනු ඇති. তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি কেউ কথা না কয় ওরে রে যদি সবাই থাকে মুখ ফেরালে সবাই করে ভয় তবে পরাণ খুলে তুই মুখ ফুটে তোর মনের কথা একলা বলো রে তবে পরাণ খুলে তুই মুখ ফুটে তোর মনের কথা একলা বলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো রে বলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি সবাই ফিরে যায় ওরে রে ভাবা সবাই ফিরে যায় যদি গহন পথে যাবার কালে কেউ ফিরে না যায় যদি গহন পথে যাবার কালে কেউ ফিরে না যায় তবে পথের কাঁটা যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি ජීවමාන මිනිසියෙකු හැරුණු විට සැබවින්ම විශිෂ්ට කලා කෘතියක් ලෙස සැලකිය හැකි වෙනත් ආශ්චර්යවත් දෙයක් නම් නැහැ. ඇරිස්ටෝටල් චින්තකයා එසේ පවසන්නේ ක්‍රිස්තු පූර්ව 384 සිට 322 දක්වා ජීවත් වුණු ඇරිස්ටෝටල්ගේ විවිධාකාර දාර්ශනික චින්තාවන් පොයටික්ස් කියන පොත ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍ර නමින් අපේ රටේ සිංහල භාෂාවට නැඟුණා. ඒ විසුරවීර මහාචාර්යතුමයි ඒ පොත පරිවර්තනය කළේ. ජීවමාන මිනිසියෙකු හැරුණු විට සැබවින්ම විශිෂ්ට කලාකෘතියක් ලෙස සැලකිය හැකි වෙනත් ආශ්චර්යවත් දෙයක් නැත. ලීනස් මෙන්ඩිස් පියතුමා විසින් ලියන ලද කවියක්, පද්‍යයක් මර්වින් පෙරේරා සංගීතවේදියා තනුව යොදා අලංකාර කරමින් විශාරද නීලා වික්‍රමසිංහ සමග ගායනා කළා. අපි මේ ගීතයටයි යොමු වන්නේ සමන් දෙන්න. Thank you. ඥානය සතුට දෙනි ලෙස කුලේ සිටී මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදී කතා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක